සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොකදං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 අත්ති කායෝති වාපනස්ස සතිපත්තුපට්ඨිතා හෝති ආව දේව ඥාන මත්තාය ප්‍රතිස්සති මත්තාය අනිච්චිතෝ ච විහෙරති නාචල් කිංචි ලෝකේ උපාදීයති තී <coughs> සද්ධාවන්ත පින්වතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම සම්බන්ධව දේශනා කරපු ධර්මදේශනා මාලාවේ නවවෙනි ධර්මදේශනයයි අද පවත්වන්නේ දීලා තියෙන්නේ මේ වෙන විට මේ පින්වතුන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වගේම ඒ අංගවලට සම්මා කිරීම සම්බන්ධව සීල සමාධි ප්‍රඥා කියන කොටස් විස්තර කරගෙන ආවා මේ සඳහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වන ආනාපාන සති සූත්‍රය නැත්නම් ආනාපාන සති පබ්බය යොදාගෙන මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8ම සම්මා සත්‍යයට හරවගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙනවා. නමුත් මේ ආනාපාන සති පබ්දයේ අවසානයේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ධර්ම පාඨය තමයි අද දවසේ මාතෘකාවට ලබාගත්තේ. දැන් මේ පින්වතුන්ටම පැහැදිලි මෙතෙක් පැහැදිලි කිරීම අනුව ආනාපාන සති භාවනාවේ දීර්ඝ හුස්ම කෙටි හුස්ම සබ්බකාය පටිසංවේදී ඒ වගේම පස්කම්බයන් කාය සංකාරං කියන ආදී වශයෙන් ස්වરૂප හතරක් ගැන බුදුහාමුදුරුවෝ භාවනාවේදී සැලකිලිමත් වෙන්න කියනවා. මේ ස්වરૂප හතර සැලකිලිමත් කමෙන් යමෙක් භාවනා කරොත් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සමාධි ශික්ෂාව සම්පූර්ණ වන බවයි පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ ආනාපාන සතිය නැත්නම් හුස්ම ගැන ආස්වාදයේ පාස්වාදයේ ගැන පමණක් සිත යොදන්නේ නැතුව මුළු ශරීරයටම සතිය යොදාගෙන අධ්‍යාත්මකය බහිද්ධකය ඒ වගේම samudaya වය මෙන්න මේ කියන ස්වરૂපයෙන් අපි ඒ සමාගයේ කය ගැන සතියෙන් ඉඳීම සතියෙන් කරන භාවනාව විපස්සනා කොටස වෙනවා. දැන් මේ විපස්සනා කොටස අවසානයේදී බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම පාඨය තමයි නැත්නම් මේ පැහැදිලි කරපු උපදේශ තමයි අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියන උපදේශය. මෙතන මේ අත්ති කායෝතිවා 50 සති පච්චපට්ඨිතා හෝති කියන්නේ අර මුලින් සඳහන් කරපු අය අධ්‍යත්ත කය ගැන අවධානය, බහිද්ධ කය ගැන අවධානය, සමුදය වශයෙන් අවධානය, වාය වශයෙන් අවධානය කියන මෙන්න මේ විපස්සනාමය පැති කියන එක තමයි අත්ති කායෝති. මෙන්න මේ කොටස තමයි අත්ති කායෝති කියලා ධර්මයේ හඳුන්වන්නේ. යමෙක් මේ විදිහට මේ විපස්සනා කොටස සිදු කරොත් එහෙම නැත්නම් අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති කියන සිහිය පීඨවාගෙන සිටියොත් බුදුහාමුදුරෝ සහතික වෙනවා ආනිසංස ප්‍රතිඵල හතරක් ලැබෙනවා කියන්නේ. එන්නේ ප්‍රතිඵල හතර තමයි මේ පාඩේ ඊගාවට ඇතුළත් වෙන්නේ. ඒ ප්‍රතිඵල හතර පෙන්වන්නේ පළවෙනි ප්‍රතිඵලය තමයි යාවදේව ඥානමත්තාය. මෙයම තමයි ඥානය ඇති කරන ක්‍රමය. කුමන ඥානයක්ද? විදර්ශනා ඥානය. එතකොට විදර්ශනා ඥානය ඇති වෙන ක්‍රමය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර අධ්‍යත්තකය, බහිද්ධකය, ඒ වගේම සමුදය වය වශයෙන් සතියෙන් මේ කය ගැන අවධානයෙන් ඉඳීම. මේකමයි ඥානමත්තාය. එහෙමනම් නැත්නම් මේක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසු ඥානය උපදින ක්‍රමය. යාවදේව ඥානමත්තායි. පළවෙනි ආනිසංසය. ඒ වගේම ප්‍රතිස්සතිමත්තායි. මේ සංසාරයේ යම්කිසි පුජ්‍යලයේගේ මනාකොට පිහිටීමක්, සිහිය පිහිටුවා ගැනීමක් කියද ඒ සම්පූර්ණත්වයටපත් වෙන තැන මේකයි. ඒ කියන්නේ මෙතනින් එහා තවත් ඊට වැඩි සතිය පිහිටන ක්‍රමයක් නැහැ. ප්‍රතිසති මත්තායි. මේකමයි පිහිට කොට පවතින්නේ. අනිශ්චිතෝච විහෙරති තුන්වෙනි ආනිසංශය මේ තමයි යම්කිසි වැරදි ක්‍රමයකින් තොරව මේ සංසාරේ ගත කරන්න පුළුවන් එකම ක්‍රමය. අනිශ්චිතෝච විහෙරති. මෙතන වැරද්දක් ඇත්තේම නැහැ. මේ හරි තැනමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තව හතරවෙනි ආනිසංසය විදිහට පෙන්නනවා බුදුහාමුදුරුවෝ නච කිංචි ලෝකේ උපාදීයති. මේ කියන විදිහට අධ්‍යත්තකය, බහිද්දකය, ඒ වගේම හමුදේ වය මේවා සතියෙන් වටහාගෙන ඉන්න ජීවිතයක් කියද? ඒතරම් දුරට දිනු කරපු සතියක් කියද? මේව තමයි නචකින්චි ලෝකේ උපාදීයති කියන්නේ මේ ලෝකේ උපාදාන නැති තැනක් මේකමයි. ඒතර උපාදාන වීම තමයි සංහාවෙන් අපේ සංසාරය හදන ක්‍රමය. එතකොට උපාදාන නැති තැනක් ඔයගොල්ලන්ට හොයන්න ඕන නම් ලබා ගන්න ඕන නම් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ කියන විදිහේ පංචස්කන්ධ උපාදානයක් නැතුව ඉන්න එක තමයි වටිනාම දේ කියලා තේරුම් අරගෙන ඉන්නවා නම් එයාට කරන්න ඕනේ දේ මෙන්න මෙතන තියෙනවා. මේ කය ගැන මේ භාවනා ක්‍රමේදී මේ කය ගැන අවධානයෙන් ඉන්න. එතකොට මතක තියාගන්න ඕනේ <clears throat> යාවදේව ඥානමත්තාය කියන ආනිසංශය දර්ශනා ඥානය ඇති වෙන ක්‍රමය මේකයි ප්‍රතිශතිමත්තාය ලෝකේ යම් කිසි පිහිටීමක් තියද ඒකේ වැරදි නැතිම පිහිටීම මේකයි ඒ වගේම නිවරදිව ඉන්න අනිසිතෝච විහෙරති. කවුරු හරි වැරදි කරමින් ඉන්නවද? වැරදි නැති තැන මේකයි. ඒ වගේම උපාදාන නැත්තන මේකයි. එතකොට මේ විදිහට ගැඹුරුම ස්වરૂපයේ මේ ධර්මයේ තියෙන ගැඹුරුම ස්වરૂපය බුදුහාමුදුරුව මෙන්න මේ ඉති අධ්‍යත්තං වාකාය කායනුපස්සී විහෙරති බහිද්ධා වාකාය කායනුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වාකාය කායනුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන මෙන්න මේ වචන හයට දාලා තියෙනවා. එතකොට මෙතන තමයි සුද්ධ විපස්සනාවක් කියන තැන. එතකොට අපි මහන්සි ගන්න ඕනේ මේ මේ තැන හඳුනගත්තට මදි මේකේ වැඩි කාලයක් යෙදීමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට වැඩි කාලයක් වාසය කරනකොට මෙන්න මේ ಗುಣ ලැබෙනවා. හැබැයි භාවනා කරන අයට මේ ಗುಣ ලැබෙනවද නැද්ද කියලා තීරණය කරන්න බෑ. භාවනා කරන අය මහන්සි වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඕනාකමෙන් යුක්තව බුදුහාමුදුරුවෝ දීපු උපදේශ අනුව තමාට මේක වටිනව උනත් නොවටිනව උනත් බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ තැන වැඩි වෙලා ඉන්නේ. මේක තමයි භාවනාව. නමුත් යමෙකුට ඕන නම් මොකද්ද මේ කියන මේ ඥානමත්තාය කියන දේ ඒ වගේම ප්‍රතිශති මත්තාය අනිශ්චිතෝච විහෙරති නටකින්ච ලෝකේ උපාදීයති කියන මේ ධර්ම කාරණා ඉගෙන ගන්න මේ තැනත්තා යන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයට වැඩියෙන් ධර්ම කාරණා පැහැදිලි කරපු තැනකට දැන් අද දවසේ මම මේ පින්වතුන්ට මතක් කරලා දෙන්නේ මේ භාවනාව මේ විදිහට සිදු කරගෙන යනවා නම් ඒ කියන ඔය යාවදේව ඥානමත්තාය ප්‍රතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන ධර්ම කාරණා හතර සාමාන්‍ය අපිට තේරුන්නේ නැති වුණා. මෙය අනු මේ අනුමාන ඥානයක් විදිහට නැත්නම් සුතමය ඥානයක් විදිහට ඔයගොල්ලන්ට ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය පැහැදිලි වෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කරුණු ගැන අවබෝධයක් ලබා ගැනීම. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සංසාරයේ ගොඩවීමට සංසාරයේ කෙලවර වීමට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ කියලා එක ක්‍රමයකට දේශනා කරනවා. නැත්නම් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න කියලා දේශනා කරනවා. තවත් විදිහකට මේ ගැඹුරෙන්ම වැඩි විස්තරාත්මකව දේශනා කරනවා යමෙකුට මේ සංස්කාරයේ කෙලවර කරන්න ඕන නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනෑ කියන එක. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කාරණා ගැන ඔයගොල්ලෝ සුතමේ ඥානයක් ඇති කරගත්තොත් මේ මම මුලින් සඳහන් කරපු මේ යාවදේව ඥානමත්තාය ප්‍රතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන ධර්ම කාරණා හතර සම්බන්ධව යම්කිසි අනුමානයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසාවෙන් අපි මේ දේශනාවේ ඊගාව දේශනාවෙත් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කිරීම. දැන් මේ සඳහා ඔයගොල්ලෝ අපි හැම දිනාටම තියෙන්න ඕනේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙනම් මේතන ධර්ම කාරණා 37ක් තියෙනවා. මේ 37 ගොනු 7කින් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම කාරණා 37ක් තියෙනවා. ඒ 37 ඇතුලේ තියෙනවා ගොනු 7ක්. මේ ගොනු හත මතක තබා ගැනීම වැදගත්. පිළිවෙලට ගැනීම වැදගත්. ඒක නිසා වෙන් නිවෙස්වල බණහන පින්වතුන් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් නම් සටහන් කර ගැනීම වැදගත් මේ ගොනු හත. ඒ ගොනු හත අනුව තමයි අපිට මේ ධර්මය ඊළඟට සාකච්ඡා කරන්න සිදු වෙන්නේ. දැන් මෙතන බලන්න මේ ගොනු හත නම් වෙලා තියෙන්නේ නැත්නම් පැහැදිලි වෙන්නේ මුලින්ම සතර සතිපට්ඨානය කියන ගොනු වෙනවා. ඒතර සතර සතිපට්ඨානය කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන කාරණා හතරයි. ධර්මක කාරණා හතරයි. දැන් එතන එතකොට සතර සතිපට්ඨාන ගොනුව ගොනුව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලටම එනවා. දෙවනුව එන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන ගුණය. මේ ගොනුවේ ධර්ම කාරණා තියෙනවා හතරක්. එතකොට ඒ හතර තමයි නූපං අකුසල් නූපදීමේ වීරිය, උපං අකුසලයෙන් මැඩ පැවැත්ීමේ වීරිය, නූපං කුසල් ඉපදීමේ වීරිය, උපං කුසලය වැඩි දියුණු කිරීමේ වීරිය. දැන් මේ වෙනකොට ගොනු දෙකක් අපිට ලැබිලා තියෙනවා. පළවෙනි ගොනුව සතරාතිපට්ඨානෙ, දෙවෙනි ගොනුව සතර සම්‍යක් ප්‍රධාන වීරිය. තුන්වෙනෝ බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර 이르දිපාද කියන ගුණුවක්. මේ ගුණුවත් වැඩෙන්න ඕනේ අපිට මේ සත්‍ය කරා යන්න. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නම් අපි ළඟ මනසේ තියෙන්න ඕනේ ප්‍රබලම කාරණයක් තමයි මේ කියන ඉද්ධිපාද හතර. එතකොට ඉද්ධිපාද කියලා හඳුන්වන්නේ ඡන්දේ ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, විමර්ශා කියන ඉද්ධිපාද. එතකොට දැන් බලන්න ගොනු තුනක් මම කිව්වා. සතර හතිපට්ඨානෙ, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, සතර ඉද්ධිපාද. දැන් මෙන්න මේ ගොනු තුනේ තියෙනවා ධර්මකාරණා 12. මේ ධර්මකාරණා 12 අපි විසින් පුරුදු කරන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ, ශික්ෂාවෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. මේ සාකච්ඡාවෙන් සම්පූර්ණ කරගන්න විතරක් බෑ. ඉගෙනගෙන සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉගෙනුමක් ඕන වෙන්නේ අධ්‍යාපනයක් ඕන වෙන්නේ දැනුවත් වීමක් ඕන වෙන්නේ සුතමේ ඥානයක් ඕන වෙන්නේ මෙන්න මේ මුලින් කියපු ගොනු තුනේ තියෙන ධර්ම කාරණා 12 අපේ මනසේ කුරුදු පුහුණු කරන්න. දැන් ඒක නිසා මේ භාවනාවක් කිරීම තුළින් තමයි මේ මූලික ධර්ම කාරණා 3 මේ 12 සම්පූර්ණ වෙන්නේ ගොනු 3. නමුත් ඊට පස්සේ එන හතරවෙනි ගුණයේ තියෙන්නේ ඊට වෙනස් ධර්මතාවක්. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය. පස්වෙනි ගුණයේ තියෙන්නේ පංච බල. හයවෙනි ගුණයේ තියෙන්නේ සත්ත්ව බොද්ධංග. අටවෙනි ගුණයේ තියෙන්නේ නැවත ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් අපි දන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ඔය කියන දේවල් දැන් මම මුලින්ම කිව්වා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මූලික ගුණ හතක් තියෙනවා. ඒ ගුණ වලින් මුල්ම තුන කියන එක අපි පුරුදු කරන්න ඕන එකක්. මොනවද ඒ සතර හතිපට්ඨානෙ, සතර සම්ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද. එතකොට ඒ පුරුදු කිරීම තුළ අපිට ලැබෙන ප්‍රතිඵල ටිකක් තමයි පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැතුව දැන් හොඳින් අර මූලිකව පෙන්නන කරුණු 12 සකසගත්ත කෙනෙකුට ඉබේ ලැබෙන ප්‍රතිඵල ටිකක් වගේ තමයි අර පංච ඉන්ද්‍රිය හා පංච බල සප්තබොධ්‍යංග. දැන් හැමදෙනාට මේ පංච ඉන්ද්‍රිය කියන එක නම් කරගෙන ඉමු. මේ හතරවෙනි ගොනුවේ තියෙන්නේ පංච ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය පහක් පෙන්නනවා. අපි පස්සේ විස්තර කරනවා මේවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම විදියට හඳුන්වන්නේ මෙතන සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම. ඒ වගේම තව ටිකක් මේ භාවනා කරගෙන යනකොට නැත්නම් අර මුලින් කිව්වේ කාරණා 12 සම්පූර්ණ වෙනකොට පුහුණුව ලැබෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු වෙනවා බල ධර්ම වලට. බල ධර්ම කියන්නේ නම් වශයෙන් තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වල ධර්ම කාරණාමයි. මොනවද ඒ? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය, ඒ වගේම සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ඉන්ද්‍රිය වෙනුවට බල කියන නමින් හඳුන්වනවා. ඔය ටිකක් දියුණු වුණොත් ඡාගේ හරි මේ භාවනාව හොඳින් කරගෙන යනකොට ඊළඟට යාගේ මනසේ දියුණු වෙනවා සප්ත බොජ්ජංග. බොජ්ජංග ධර්ම හතරක්. බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධිය කියන්නේ අවබෝධය. කුමක් අවබෝධයේද? චතුරාර්ය සත්‍ය අවබෝධය. නැත්නම් තමා ගැන අවබෝධය. මම ගැන අවබෝධය. තමා ගැන අවබෝධය, මම ගැන අවබෝධය කියන මේ වචන වලින් කිව්වත් පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසුම මානසික අංග ටික මනසේ සක්‍රිය වෙන්න ඕනේ. මනස් කොටස් ටික තමයි ඔය බෝධි අංග කියලා දාලා තියෙන්නේ. අවබෝධයේ අංග. නිවනේ අංග. නැත්නම් මේ විදිහට කිව්වත් හරියි. යම්කිසි කෙනෙක්ගේ විවේකය, Nirodhaය, ඒ වගේම විරාගය ඇති කරන අංග ටික තමයි බෝධි බෝධි ධර්ම කියලා පෙන්වන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මේ කියන බොජ්ජංග වශයෙන් හඳුන්වන්නේ. දැන් අන්න එහෙම බොජ්ජංග ධර්ම හතක් අපේ මනසේ වැඩෙනවා. මේවා ගැන පස්සේ කතා කරමු. එතකොට දැන් ඔය ඔක්කොම ටික එකතු කරපුවාම අ 37ක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ ඇත්තටම මේවා පොත්පත් වලින් උනත් නම් නම් බලා ගන්න පුළුවන්. අපි වැඩි කාලයක් මේ නම් ගැන විස්තර නොකර මේවා අභ්‍යන්තරයේ තියෙන ධර්ම කාරණාය පැහැදිලි කරන්න කාලය ගන්නවා. දැන් බලන්න මේ පින්වතුන් මුලදී අපි පැහැදිලි කරා යමෙකුට මේ චතුරාර්ය සත්‍ය දකින්න ඕන නම් බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන් අවබෝධය සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා අපි පටන් ගන්න ඕනේ සාමාන්‍ය ජීවිතයක මේ පටන් ගන්න වෙන්නේ වාචා කම්මන්ත ආජීවය. වාචා කම්මන්ත ආජීව රැකීමෙන් සංවර කරගන්න අපි පුරුදු වෙන්න මේකට කියනවා සීලය. සීල ශික්ෂාව. ඊළඟට වායාම සති සමාධි කියන අංග වැඩිමෙන් සංවර කරගන්න මහන්සි වෙන්න ඕනේ. දැන් වායාමයේ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල අපි පැහැදිලි කරපු සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල අර දෙවෙනි ගොනුව තමයි වායාමය. ඒ වගේම සතිය කියන්නේ සම්මා සතියට එනකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතර අතිපට්ඨානය. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී මුලට aran තියෙනවා සම්මා සතිය මුලට. දෙවනුව ගන්නවා සම්මා වායාමය. දැන් බලන්නකෝ. එතකොට එන්නේ විදිහට ගොඩනැගිච්ච එක තමයි මේ සතර නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. සම්මා සතිය මුලට අරගෙන සම්මා වායාමයේ දියුණුව ගන්නවා. සම්මා සතිය වෙනකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ සතර සතිපට්ඨානෙ. සම්මා වායාමයේ වෙනකොට තියෙන්නේ සතර සම්ප්‍රදාන වීර්යය. දැන් මෙතෙන්දී ගැටලුවක් එනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් භාවනාවක් කරන අනුපිළිවෙල තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුපිළිවෙලයි. ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා ආස්වාසය ගැන පාස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා. නැත්නම් ගමන් කරනකොට සක්මන් කරනකොට පාද ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට අවධානයෙන් ඉඳ පටන් ගත්තේ තැන ඉඳලා තියෙන්නේ සතර අතිපට්ඨානය. දැන් බලන්න අපි කරන භාවනාවේ අනුපිළිවෙල තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මානුව කලකා බැලුවොත්. එතකොට <clears throat> යමෙක් ආස්වාසෝ පාස්වාසය ගැන අවධානයෙන් සතියෙන් ඉන්නවද එතන සතර හතිපට්ඨානය ආරම්භ වෙනවා. තවදුරටත් එහෙම ඉන්න බැරි වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැතිකම. ඒ කියන්නේ උපන් අකුසල නූපන් අකුසලය නූපදවන්න වීරියක් නැහැ. ඒක අපිට වීරියක් තියෙන්නේ අපේ වැඩක් කරන එකයි. ඒකට අකුසලයක් අපි හඳුනගෙන නැහැ එතන. සමාධි මට්ටමේ අකුසලයක් මෙතන කියන්නේ සීල මට්ටමේ අකුසලයක් නෙවෙයි. නමුත් ආස්වාසය හෝ පාස්වාසය ගැන අවධානයෙන් ඉන්න එකේ අකුසලයක් නැහැ කියලා අපිට තේරෙන්නේ නැති නිසාවෙන් අපිට ඒ වීර්ය නැතු වෙනවා. ඇවිදිනකොට පාද ගැන අවධානයෙන් ඉඳීමෙන් සමාධි මට්ටමේ අකුසලයක් සිදු වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැති නිසාවෙන් ඒ ස්වરૂපය අපෙන් අහක් වෙනවා. දැන් කොහොම හරි කෙනෙක් පුරුදු වෙලා ටික ටික මේ සතර සම්මා ප්‍රධාන වීර්යයත් ඇති කරගන්න සතර අතිපට්ඨානයේ වැඩෙනවා නම් ඒ කියන්නේ කාලයක් ඔයගොල්ලෝ මේ භාවනා ක්‍රමයකට මොනවා හරි භාවනා ක්‍රමයකට පුරුදු වෙනවා නම් සතිපට්ඨානේ තියෙන එයාට මෙන්න මේ වගේ අභියෝගයකටපත් වෙන්න වෙනවා. එයා හොඳින් මේ භාවනාව සිදු කරන්නත් පුළුවන්. හරියට ගුරුවරුන්ගෙන් හරිදී අහගෙන කරන්නත් පුළුවන්. කාලයක් ගොඩාක් කල මේ භාවනාව කරන්නත් පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ට ඕනේ ධර්මතා මේකෙන් දියුණු වෙන්නේ ඒ දියුණු වෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔයගොල්ලොම හොයන්න ඕනේ මේ සතර මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මතාවල තුන්වෙනි ගුණුවේ අඩුව. ඒ කියන්නේ මේ කතාව සරලව තේරුම් ගන්න මම මේ පැහැදිලි කරන්නේ යමේ කාලයක් හොඳ ගුරුවරයෙක් හෝ හොඳින් ඉගෙනගෙන සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රමයක් අවුරුදු ගාණක් ප්‍රගුණ කරන්න පුළුවන්. එයාට ඒ සඳහා සතර සම්මප්පදාන වීරියක් තියෙන්න පුළුවන්. නමුත් එයාට බලාපොරොත්තු වෙන ආකාරයට අර ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්න හෝ බල ධර්ම පහ වැඩෙන්න හෝ බොජ්ජංග ධර්ම පහ ඒ බලාපොරොත්තු වෙන ක්‍රමයකට වැඩිලා නැත්නම් එයාගේ අඩුවක් තියෙනවා මෙතන ඒයි භාවනාවේ යම්කිසි සැලකිය යුතු අඩුපාඩුවක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඒ අඩුපාඩුව කොහෙද තියෙන්නේ? එයාගේ අර සතර සතිපට්ඨානයේ පස්සේ තියෙන සතර සම්මාප්පදානයෙන් උපස්සේ තියෙන ඉර්ධිපාද හතර වැඩිලා නැහැ. ඒතකොට ඉර්ධිපාද හතර වැඩුන් නැත්නම් ඔයගොල්ලන්ට පංච ඉන්ද්‍රිය නැමැති ප්‍රතිඵලය, පංච බල නැමැති ප්‍රතිඵල, සත්‍ය බොජ්ජංග නැමැති ප්‍රතිඵල මේ භාවනාවෙන් ලැබෙනවා අඩුයි. එතකොට ලැබෙන්න කල් යන්නත් පුළුවන්. එහෙනම් මේ ඊර්පාද කියන එක දැනගන්න වෙනවා. එතකොට අද දවසේ කාල වේලාව අනුව අපි මේ මුලින් පැහැදිලි කරපු කාරණා දෙකක් වන සතර හතිපට්ඨානය ගැනවත් සතර සම්මා ප්‍රධාන වීර්ය ගැනවත් සාකච්ඡා නොකර ඔයගොල්ලන්ට අලුත් ධර්මයක් වන වැඩියෙන් හිතන්න ඕන මේ ඉර්ධිපාද කියන ධර්ම මොනවද කියලා අද දවසේ සාකච්ඡා කරමු හැකි තරම්. දැන් මෙතෙන්දී ඉර්ධිපාද හතරක් තියෙනවා. ඉර්ධිපාද කියන්නේ ඡන්දේ ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද, ඒ වගේම විමර්ශා ඉර්ධිපාද. මේ ඉර්ධිපාද කියලා බුදුහාමුදුරෝ දීලා තියෙන මේ ධර්ම කාරණා හතර ප්‍රගුණ නොවුනෝ කාට හරි කොයිතරම් විපස්සනා භාවනා සිදු කරත් කොයිතරම් වෙනත් විදිහට ධාර්මික ජීවිත ගත කරත් තමාට ලැබෙන්න ඕන ප්‍රතිඵල ලැබෙන්නේ මේ ඉදිරිපාද දියුණු නැතිවීමේ තියෙන හානියක් කියනවා. මෙච්චර ප්‍රබල ධර්මතාවයක් මේ ඉදිරිපාද. මේ මේක සිදු වෙන්න වෙන නිසාවෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මේ ඉර්ධිපාද. මේ ඉර්ධි කියන දෙය තේරුම් ගන්න වෙනවා. දැන් 이르දියක් කියන දෙයක හැදෙන මූලික කොටස් තමයි පාද. දැන් 이르දියක් හැදෙන්න පාද හතරක් ඕනෑ කියන එකයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට අපිට තියෙන අඩුව මේ 이르දියක් කියන්නේ කුමක්ද කියලා තේරුම් කරගන්න බැරි වීම. එතකොට 이르දියක් කියන්නේ කුමක්ද? මේ තේරුම් ගත්ත ප්‍රමාණයටයි 이르දි පාද හතර වැඩෙන්නේ. එතකොට ඉර්ධියක් කියන්නේ කුමක්ද කියලා අපි බලමු සාකච්ඡා කරමු. මේ සංකීර්ණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් ඉර්ධියක් කියලා බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ පැහැදිලි වෙන්නේ සතෙක් කුජ්ජලේ කරන දේ ඉර්ධියක්. ඒතකොට ඉර්ධියක් නොවන දේ ස්වභාවික සංසිද්ධිය. ඒතකොට සතෙක් කුජ්ජලේ යමක්ද කරන්නේ එය ඉර්ධියයි. එතකොට ස්වභාවික සිද්ධියක් තියද සංසිද්ධියක් තියද එතන තියෙන්නේ ඉර්ධියක් නෙමෙයි. මේ තේරුම් ගන්න අපි උදාහරණ ටිකක් බලමු. දැන් ගඟක් ගලනවා මේක ස්වභාවික සංසිද්ධියක්. ගඟක් ගැලීම තුල ඉර්ධියක් නැහැ. ඉර්ධියක් නැහැ. නමුත් කුරුල්ලේ පියාඹනවා කිව්වොත් එතන ඉර්ධියක් තියෙනවා. මොකද සපෙක් කුජලයේ කරන දෙයක්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ අපි ධර්ම දේශනාවක් පවත්වනවා මේ පින්වතුන් නිවසේ ඉඳලා හෝ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒකට මේ ධර්ම දේශනා පැවැත්වීම ඊර්ධියක්. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන එක ඊර්ධියක්. කුමක් හේතුවෙන්ද? සතේ කුජලයේ කරන නිසා. මේක ස්වභාව ධර්මයේ සංසිද්ධියක් නෙවෙයි. එතකොට දැන් තමා විසින් කුජලයක් විසින් සතෙක් විසින් යම් තමන්ගේ අතපය සැලවීමක් කරනවාද ඒක ඊර්ධියා. කායික ක්‍රියාවක් කරනවාද ඊර්ධියා. ඒ වගේම වාචසික ක්‍රියාවක් කරනවාද ඊර්ධියක් ඒක. මානසික ක්‍රියාවක් කරනවාද එතනත් ඊර්ධියක් තියෙනවා. නමුත් ගහක කොළයක් වැටෙන එක, ඉර පායන එක, මුහුදේ රැලි නගන එක සුලං හමන එක නාය යන්නේක ඊර්ධියක් නෙමෙයි. මේවා ස්වභාවික සංසිද්ධි. දැන් සතෙක් කුජලයේ යමක් කරනවා නම් සතෙක් කුජලයේ යමක් කරන්ද යන්නේක ඊර්ධියක් නම් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තුල තියෙන්නේ මේ සතෙක් කුජලයේ යමක් කරන නැත්නම් ඉර්ධියක් පවත්වන්න මූලික කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ එන්නේ කාරණා හතර තමයි මේ ඉර්ධි පාදලෙන්නේ. දැන් සතෙකුට යම් සිද්ධියක් යම් කිසි ක්‍රියාවක් කරන්න ඕන නම් ඉර්ධියක් කරන්න ඕන නම් ඒ ඉර්ධිය ඇතුලේ තියෙන අය සතා මගින් ඇතිවෙන ඡන්දය කැමැත්ත තියෙන්න ඕනේ ඒ වැඩේට. ඒ ඉර්ධියට ඡන්දයක් නැත්නම් කැමැත්තක් තිබුණ නැත්නම් කවදාවත් ඒ irdiye සිදු වෙන්නේ ඒ irdiyeට අවශ්‍ය කරන යෙදලා තියෙන සිතක් නැත්නම් ඒ සත්‍යයගේ ඒ irdiye සම්පූර්ණ වෙන්නේ ඒ වගේම ඒ irdiya සම්පූර්ණ වෙන්න ඒ සත්‍යයට ඒ irdiyeට අදාළ වීරියක් තියෙන්න ඕනේ නැත්නම් ඒ irdiye සම්පූර්ණ වෙන්නේ ඒ ඉර්ධියක් සිදු කරන්න ඒ සත්‍යයට විමර්ශාවක් තියෙන්න ඕන. විමර්ශාව කියලා මෙතන කියන්නේ ශිල්පීය ඥානය කියලා ගත්තම් පහසු. ඒ වැඩේ කරන විදිහක් ඒ සත්‍යයක් දැනගෙන ඉන්න ඒ සත්‍යය ඒ දේ දැනගෙන හිටියේ නැත්නම් ඒ දේ කරන්න බෑ. දැන් සරලව ගත්තොත් ඔයගොල්ලන්ට මේ බණහන එක ඉර්ධියක් ඔයගොල්ලෝ කරනවා. ඒ බණහන්න ඔයගොල්ලන්ටම බණ අහන අයගේ මේ කාරණා හතර සම්පූර්ණ වෙන්න ඕනේ. මොනවද පළමුව තියෙන්න ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේට සමා තුල කැමැත්තක්. ඒක තමයි ඡන්දය. ඊළඟට තියෙන්න ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න තමාගේ හිත මේ ධර්ම ශ්‍රවණයටම නියැලෙන්න ඕනේ. ඒකටම යෙදෙන්න ඕනේ. වෙන දේවල් වලට නියැලුණොත් මේ වාඩි වෙලා හිටියට බණ ඇහෙන්නේ නැහැ. බණ ඇහුවා නෙමෙයි නිකන් වාඩි වෙලා හිටිය එකක් විතරක් වෙනවා. එතකොට මේකට කියනවා බුදුහාමුදුරුවෝ එක පාදයක්. මොකද්ද? ඒ අදාළ ඉර්ධියට යෙදුන සිත හිතය ඊළඟට මේ බණ ඇහිීම සඳහා මෙහෙම වාඩි වෙලා මේ විදිහට ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න වීරියක් තියෙන්න ඕන. රෝගී වෙච්ච වෙලාවක ඒ වගේම ආහාර නොගෙන කලන්ත වෙලා ඉන්න වෙලාවක ඔයගොල්ලන්ට මෙහෙම බණ අහන්න බෑ. එතකොට වීරියක් තියෙන්න ඕන. ඒ වගේම විමර්ශාවක් තියෙන්න ඕන. විමර්ශාව කියන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මෙහෙමයි කියලා ශිල්පී ඥානයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඒගොල්ලොත් මෙතන බණ අහනවා වෙනුවට තමන්ගේ වැඩ වෙන වැඩ කරමින් ඉන්නවා. කතා බහ කරනවා, වෙනේවා සාකච්ඡා කරනවා, වෙනේවා හිතනවා. මේක ශිල්පීය ක්‍රමයේ නෙවෙයි බණ ඇහිීම. දැන් ඔය පින්වතුන් මේ කාරණා හතරම දන්නේ හින්දා දැන් මේ බණ ඇහිීම නැවති 이르දිය මෙතන සිදු කරනවා. එතකොට මේ 이르දිය සිදු කරන්න සතෙක් ඉන්න ඕනේ. කුජලයක් ඉන්න ඕනේ. එතකොට ගඟක් ගලනවා කියන එක කොහොම එකක් නෙවෙයි. ඔයිට වෙනවා. ගඟකට කවදාවත් හිතෙන්නේ මම ගලන්න ඕනේ. එයාට කැමැත්තක් ගඟට කැමැත්තක් ඇති වෙන්නේ ගලනවා කියලා. ගලන්න ඕනේ කියලා කැමැත්තකුත් නෑ. ගඟට ගල ගැලීම සම්බන්ධව යෙදෙන සිතකුත් නෑ. ගඟට ගලන්න කියලා ගඟ තුල තියෙන ශක්තියකුත් නෑ. ඒ වගේම ශිල්පීය ක්‍රමයකුත් නැහැ. ගඟ දන්නේ කොහොමද ගලන්නේ කියලා. එතකොට ඉර්ධියන් නොවන ස්වභාවික සංසිද්ධියක තියෙන ඕකයි. එතකොට සත්‍යයක් ළඟ තියෙනවා කැමැත්ත නැමැති මානසික ගුණයක්. එතකොට සත්‍යයක් ළඟ ඒ කැමැත්ත තියෙනකොට ඉර්ධියක් හැදියෙක. එහෙම ඉර්ධි හදනකොට අපේ ජීවිතවලට අලුත් දේවල් එකතු වෙනවා. දැන් අපිට එක එක දේවල් වලට කැමැත්ත හදන්න පුළුවන්. ඒ දේවල් වලට සිත යොදවන්න පුළුවන්. ඒ දේවල් වලට වීරිය දෙන්න පුළුවන්. කායික මානසිකව ඒ දේවල් කිරීමේ නිපුණතාවයක් අපිට තියෙනවා. ඒ අනුව අපිට ඒ දෙයක් සිදු කරන්න පුළුවන්. එතකොට අපි විසින් සිදු කරන දේ 이르දියයි. දැන් මේ පින්වතුන් අද දවස ගත්තොත් අද උදේ ඇහැරියට පස්සේ මේ දක්වා කරපු 이르දි ප්‍රමාණය ගණන් කරන්න බෑ. ඒ කියන්නේ ගණන් කරන්න බැරි 이르දි ප්‍රමාණයක් කිරීම තමයි ජීවත් වුණා කියන්නේ. දැන් තියෙන ගැටලුව මේකයි මේ අපි සත්‍ය වශයෙන් මිනිස්සු වශයෙන් මෙන්න මේ 이르දි පවත්වන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. එතන සංසාරය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අපි විසින්ම මවාගෙන කරගන්නා වූ 이르දි පද්ධතියක්. එතකොට මේ 이르දි පද්ධතිය සිදුකරන වෙන වෙනම අපිට ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන මේ අංග ටික අවශ්‍ය වෙනවා. හැම ඉරිදීයකටම ඒක යදනවා. දැන් බණ අහන්න යදුනා වගේමයි අනිත් දේවල්. දැන් අපි හිතමු ඔයගොල්ලන්ට ඔළුව කහන්න හිතනොත් මේක ඊර්ධියක් අපි කරනවා. එතකොට ඒතනක් තියෙන ඡන්ද විරිය චිත්ත විමර්ශ. ඔයගොල්ලන්ට නිකන් හිතනොත් කෙල ගහන්න ඕන කියලා එතනක් ඊර්ධිය. එතන සතෙක් කුජලයක් කරන දෙයක්. දැන් සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන කෙනා මෙන්න මේ ඊර්ධිය අඩු වෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ තුල තියෙන්නේ ඔයගොල්ලන්ට උදේ ඉඳලා රැ වෙනකන් මේ ඊර්ධිය ටික නැතුව ජීවත් වෙන්න බෑ. තම තමන් කැමති කැමති ඊර්ධිය හදාගෙන මේ ජීවිතය හදාගන්න එක නැත්නම් කරන එක තමයි අපේ හපාංකම කියලා අපි හිතන්නේ. මේක තමයි අපේ ජීවණෝ කියන්නේ. මේක තමයි අපේ වටිනාකම කියලා හිතන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ 이르දියක් තියෙන තැන සත්‍ය නේ. ඔන්නක තමයි ගැඹුරුම තැන. දැන් 이르දියක් තියෙන තැන සත්‍ය නෑ කියන එක දැනගන්න කම්ම කොච්චර කල සතිපට්ඨානේ වැඩුවත් ඵලයක් නෑ. සත්‍ය නෑ 이르දිය තුල. ඇයි සත්‍ය නැත්තේ? 이르දියක් කියන්නේ සතේ කුජලයේ කරන දෙයක්. සතා කවුද? පුජ්‍යලයා කවුද? මම. සත්‍ය තියෙන්නේ කොහෙද? මම නැති තැන. එතකොට මම නැති තැන 이르දි නෑ. මම නැති තැන 이르දි තියෙන්න බෑ. දැන් ඕක 이르දි නැති කරන්න තමයි සතිපට්ඨානිය වඩන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න කියන්නේ දියුණු කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ සම්මා වායාමයේ සම්මා සතිය. මේක දියුණු කරන්න කියන්නේ ඇයි? ඉර්ධිය වලින් ගිලිහෙන්න. ඉර්ධිය අපෙන් අඩු කරන්න. ඉර්ධිය වල නැති තැනක් හොයාගන්න. ඉර්ධි නැති තැනක් හොයාගත්තොත් එතන සම්මාදිට්ඨිය. ඉර්ධි නැති තැනක මනසක් හැදුනොත් එතන චතුරාර්ය සත්‍යයි. නමුත් දැන් අපිට වරදින තැන හොයාගන්න ලේසියි. අපි භාවනා කරන්නේ මොකද? මෙච්චර කල් භාවනාව කරේ ඇයි? තවත් ඉර්ධියක් ලබා ගන්න. තවත් දෙයක් අපිට වෙන්න. ඒ වෙන්න ඕන දේ අපි හිතුවේ කොහොමද? අහවලාට වෙච්ච දේ වෙන්න. අහවලාට වෙච්ච දේ 이르දිය. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය වඩන්න කියන්නේ 이르දියෙන් අහක් වෙන්න. තේරුණානේ? එතකොට 이르දියෙන් අහක් වෙන්න ඡන්දයක් ඇති වෙච්ච දවසට 이르දියක් නැති තැනකට යන්න සිතක් ඔයගොල්ලන්ට පහළ වෙන දවසකට ඉර්ධියක් නැති තැනක වීරියක් එනකොට ඉර්ධියකින් තොර වෙන්න විමර්ශාවක් එදෙනකොට අන්න එතන සත්‍යදී. දැන් තේරෙන්න ඕනේ නම් මෙතන මේ ඉර්ධිපාද ධර්ම මොකටද තුන් වෙනුවට දැන්. සතර හටිපට්ඨානේ උපරිමේ වැඩුවත් ඒක අඩුපාඩු වෙන්න පුළුවන් ඒකේ දැනුම වෙන්න පුළුවන් ක්‍රියාකාරීත්ව වෙන්න පුළුවන් එයා ළඟ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැත්නම් ඒ කියන්නේ සම්මා සතිය විතරක් තිබුණාට මේ ධර්මයෙන් ගොඩ යන්න බෑ. සම්මා වායාමයක් ඕනේ. දැන් සම්මා සතියයි සම්මා වායාමයයි තිබුණත් ගොඩ යන්නේ මොනවද අඩු? මෙතන අඩු 이르දි පාද වැඩිලා නේ. තමන් බලාපොරොත්තු වෙන්නේ යමක් වෙන්න නම් ඒක ඉර්ධිය. මොනෝhari ලබා ගන්න නම් මේ භාවනාව කරන්නේ. තමන්ට යහපතක් වෙනවා කියලා හිතාගෙන නම් අඩුම ගාන සෝවාන් වෙන්න නම් මේ භාවනාව කරන්නේ. මට සෝවාන් වෙන්න නම්. මොකද්ද මෙතන 이르දිය? තේරුණානේ? 이르දි පාද දියුණු වෙනවා කියන්නේ ඕක අනිත් පැත්ත. මම කියන සංකල්පය තුළට හිර වෙන්නේ නැතුව සත්‍ය කරා යන්න ඡන්දයක් ඇති කරගන්න ඕනේ. විරියක් යෙදෙන්න ඕනේ. චිත්තයක් යෙදෙන්න ඕනේ. විමර්ශාවක් තියෙන්න ඕනේ. මේ විමර්ශාව 아무ත එකක් නෙවෙයි සතර සතිපට්ඨානෙමයි. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩන එකමයි විමර්ශාව. නමුත් අපි මේ විමර්ශාවම භාවිතා කරන්න පුළුවන් අපේ දෙයක් ලබා ගන්න. දැන් අපේ දෙයක් ලබා ගන්න ගියොත් අපිට කවදාවත් ගඟ වගේ වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ හතරවටිපට්ඨානය වඩන්න කියන්නේ ඔයගොල්ලන්ට ගඟ වගේ වෙන්න, සුළඟ වගේ වෙන්න, ගහ වගේ වෙන්න. නමුත් අපි යන්නේ මොකටද? තවත් ප්‍රබල චරිතයක් වෙන්න. තව අමුතු සතෙක් වෙන්න. අමුතු කුජලයක් වෙන්න. එතකොට අපිට අමුතු සතෙක් වෙන්න අමුතු කුජලයක් වෙන්න යන තාක්කල් අපි ළඟ ඉරිදිපාද ධර්ම දියුණු වෙලා නැහැ. තේරුණානේ මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේක තමයි තියෙන ගැටලුම තැන. ධර්මයේ ප්‍රබල ගැටලුවක් මේ කියන්නේ. අපි හැමෝම යමක් වෙන්නයි භාවනා කරන්නේ. ඉරිදිපාද දියුණු වෙනවා කියන්නේ යමක් වෙන එක නවත්තන එකයි. ප්‍රතිඵලයක් නැති වෙන එක තමයි මෙතන වෙන්නේ. ඔයගොල්ලන්ට ওই භාවනාව තුල සිදු කරන්නේ බුදුහාමුදුරුව අවසානයේ ගඟ ගලනවා වගේ ස්වરૂපයකට පත්‍යන්නේ. ස්වභාව ධර්මයේ සංසිද්ධියක් කරනවා ඔයගොල්ලෝ. මේකට අපි කැමතිම නැහැ. අපි හැම වෙලෙම මහන්සි වෙන්නේ ස්වභාව ධර්මයේ විශේෂ කෙනෙක් මම කියන්නේ. ඒකට මට ඕන විදිහට ජීවත් වෙන්නයි අපි බලන්නේ. තොට විපස්සනා භාවනාවකින් කරන්නේ අපි ස්වභාව ධර්මයේම කොටසක් කරනවා. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. ඔයගොල්ලන්ට මීට පෙර මම පැහැදිලි කරා <clears throat> සක්මන් භාවනාව. පාද ගැන අවධානයෙන් ඇවිදිනවා. පාද ගැන අවධානයෙන් ඇවිදිනවා කියන්නේ සතිය පිහිටවනවා. ඒ සතිය පිහිටෝලා යම් කිසි තැනක ඔයගොල්ලන්ටම එනවා සතියට අහු වෙන දෙයක් තියෙනවා ඒක තමයි පාදවල ක්‍රියාකාරීත්වය මම කියන සංකල්පේ ඉවත් වෙනවා කවුද ඇවිදින්නේ කියලා තේරෙන්නේ දැන් කවුද ඇවිදින්නේ කියලා තේරෙන්නේ නැති තැන ස්වરૂපය නම් මෙන්න ඉර්ධිපාද දියුණු වෙච්ච තැන නමුත් දැන් අපිට ඕනේ මොකද්ද මෙහෙම ඇවිදලා මොකද්ද අපිට වෙන්නේ කියලා හොයාගන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඉර්ධිපාද ටික නැතු යන. ඒ කියන්නේ බුදුහාමුදුරුව අපේක්ෂිත ප්‍රතිඵලය අපිට හිතාගන්න බැරි වීම තමයි මේ ඉර්ධිපාද දියුණු වීම කියලා කියන්නේ. ඒකට මේක කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ අහලා, ධර්ම ශ්‍රවණේ, සාකච්ඡා කරලා. භාවනාවෙන් විතරක්ම බෑ. භාවනාවෙන් මේ ඉර්ධිපාද දියුණු වෙනවා නම් ගොඩාක් කල් යනවා. ඒක නිසා අපි සමහර විට ප්‍රකාශ කරනවා අපි එලක් අය කියනවා අවුරුදු 60 70 10 20 අපි භාවනා කරා සතිපට්ඨානෙ කරා. ඒතකොට අඩුව හොයාගන්න ඕනේ ඒ අය. මොකද මේ 60 70ක් අවුරුදු භාවනා කරන්නේ. ඊර්දිපාද නැහැ. භාවනාව හරියට සිදු වෙනවා නම් යාට සම්ප්‍රදාන වීරිය තියෙනවා නම් සතර සම්ප්‍රදාන වීරියක් තියෙනවා නම් භාවනාවක් දැනගෙන හිටියා නම් ඒත් ප්‍රතිඵල නැහැ. මොකද ඒ ප්‍රතිඵලයේ බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රතිඵලයක් නෙමෙයි. අපි හොයන්නේ 이르දිය. ඒතකොට 이르දියක් හොයන්න එක සතිපට්ඨානින් බෑ. 이르දි නැති කරන එකයි සතිපට්ඨාන. ඒතකොට 이르දියක් නැති තැන හඳුනා ගන්න ඒකට කැමැත්තක් ඇති වෙන තම ඒක තමයි 이르දිපාද දියුණු කෙනවා කියන එක. දැන් මේ විදිහට සලකා ගන්න. ඒ ටිකයි අපිට අද අත්‍යවශ්‍ය වෙන්නේ. ඒකම මේ පින්වතුන්ට මේ ඉර්ධි ගැන කතා කරනකොට තව එක වචනයක් හුඟක් වෙලාවට යෙදෙනවා 이르දි පාතිහාරය. 이르දි පාතිහාරය කියන්නේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු එක. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ භාවනා කරනවා පාතිහාර බලාපොරොත්තු. ඉර්ධි පාතිහාරය කියන්නේ මෙහෙම එකක්. සතේ කුජලයේ කරන දේ ඉර්ධියයි. දැන් උදාහරණයක් ගමු. බල්ලෙකුට ඇවිදින්න පුළුවන් පොළවේ. මේ බල්ලා කරන ඉර්ධිය. කුරුල්ලෙකුට පියාඹන්න පුළුවන්. ඒ කුරුල්ලා කරන කුරුල්ලාගේ ඊර්ධිය. දැන් බැරි වෙලා හරි බල්ලෙක් පියාඹුවොත් ඒක අසාමාන්‍ය දෙයක්. ඒක පාතිහාරය. දැන් ඊර්ධිය තුලින්ම ඊර්ධි පාතිහාර ගොඩනැගෙන්නේ. දැන් අපි භාවනා කරන්නේ ඔන්න ඔය බල්ලෝ පියාඹනවා වගේ දේවල් හොයාගෙන. ඒ වගේ එකක් වෙන්න. තේරුණා නේද? ඒ නිසාවෙන් අපේ අර කියන මූලික අර 이르දිපාද දියුණු වෙන්නේ සමහර විට ඒ කුජලයාගේ සතිපට්ඨානය හොඳට වැඩෙන්නත් පුළුවන්. සතර සම්මාප්‍රධාන වීර්යයතුව කාලයක් භාවනා කරන්නත් පුළුවන්. නමුත් පාතිහාරය පස්සෙන් යන හින්දා ඒව මනසේ තියෙන හින්දා සමාජයට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හරියට මේ ධර්මයේ තේරුම් අරන් නැහැ. ඒකට ඉද්ධි පාතිහාරය ගැන වෙනම බලාගන්න. නමුත් මේ ඉද්දී පාද දියුණු වීම භාවනාවක් දියුණු කර ගැනීමට හේතු වෙනවා. දැන් ඊළඟට අද ඊගාව සතියේදී අපි කතා කරන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණවල පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ගැන. මේ ටික තමයි අර අද මාතෘකා කරගත්ත ධර්ම පාඨයේ යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නතකින්චි ලෝකේ උපාදීයති කියන ධර්ම කාරණාවලට වැදගත් වෙන කොටස මොනවද පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග දැන් මේ පින්වතුන් ඒ ධර්මතා ඒ කාරණා ගැන ලබන සතියේදී දැනගන්න වෙනවා එතකොට අද දවසේ මේ විදිහට ධර්මදේශනාව මේ කරුණු ස්වල්පයෙන් නවත්තනවා. අපි ඉද්ධිපාද ගැනයි අද කතා කරේ. ඉද්ධිපාද කියන එකයි දියුණු කරගන්න ඕන දෙයක්. Taman හිතන්න මෙතන තියෙන ගැඹුරු දෙයක්. මම කියන සංකල්පයේ ඉවත් වෙන්න මේ ඉද්ධිපාද දියුණු වෙන්න විපස්සනාවෙන් ප්‍රතිඵල ලබා ගන්න නම් ඉද්ධිපාද දියුණු වෙන්න ඕන. දැන් එහෙමනම් මේ පින්වතුන් ඒ සඳහා අදිස්ථානය කරගන්න අදිස්ථාන කරගෙන තමයි ඉදිරියේදී භාවනා ආදී දේවල් සිදු කරන්න ඕනේ. මේ වෙලාවේදී කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. අද දවසේ ධර්ම දේශනාව මෙයින් අවසන් කරනවා.